මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටින ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම ලෝකාවතර පිවිසකින් අවසර මේ පිළිකල අපි පූර්ණ කාලීන යෝගීන් වශයෙන් ඉදිරිපත් වෙලා මේ කරගෙන යන වැඩ පිළිවෙලේ ධර්ම දේශනාව වශයෙන් කල්පනා කරනවා නම් අපි දැමින සිටින්නේ එක පැත්තකින් ඊටාම විචිත්‍ර සංදිස්ථානයකට එක පැත්තකින් ඊටාම තීරණාත්මක සංදිස්ථානයකට මේ මක්නිසාර කියනවා නම් ධර්ම දේශනානුකූලව ඒ කියන්නේ මූල ධර්ම අනුකූලව ඒ වාගේම යෝගීන් වශයෙන් තම තමන් ලබන්නා වූ අධ්‍යක්ීම් වලට අනුකූලව දෙක සමබර කරමින් අපි මුලින්ම තේරුම් ගත්තා සාමාන්‍ය ලෝකයා පුතජන ලෝකයා බාහිර ලෝකේ ලෝකයා භවයේ වශයෙන් අන්ධකාරය ගත කරන හැටි ලෝකේ වශයෙන් අන්ධකාරය ගත කරන හැටි ඒ අන්ධකාරය ගත කරන පිළිසෙත බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්න යෙදුණු මූලික ආලෝකයේ වැටුණාට පස්සේ ඒ පුද්ගලයෝ අනන්ත අප්‍රමාණ පිරිසක් අඳුරේම අඳුරම අතගගා අඳුරෙන් අඳුරට ගත කරද්දී ගමන් කරද්දී සරණක් අවහරණක් පිහිටක් නැතිව එහිම අන්දයින්සේ අන්ධකාරය ගත කරන්නන්සේ අතගාද්දී මේ බුදු අනුශාසනාව පිළිකරගත්ත නැත්නම් බුදු අනුශාසනාව හරියයි කියලා වටහාගත් සමහරක් පිරිසක් මේ භවයට ආලෝකයක් ඇති කර ගන්නවා ලෝකයට ආලෝකයක් ඇති කර ගන්නවා මෙන්න මේ ආලෝකය අපි හඳුනාගත්තේ සම්‍යක් දෘෂ්ටියක් වශයෙන් කම්මස්සකතා සම්‍යක් දෘෂ්ටි. කම්මස්සකතා සම්මද්ද ධම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෝකේ බොහෝ දෙනා කළ යුත්තේ නොකළ යුත්තේ නොදැන කළ යුතු දේ නොකර නොකළ යුතු දේ කරමින් කර්මයක් හෝ කර්ම ඵලයක් පිළිබඳ ඇදහිීමක් නැතිකම නිසා අවුලෙන් අවුලටපත් වෙනවා අඳුරෙන් අඳුරටපත් වෙනවා මේ පිළිස ඒ වාගේම තවත් බොහෝ කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨිය පිළිගන්නේ ඒ කියන්නේ හොඳ දේ කළොත් හොඳ දේ සිද්ධ වෙනවා නරක දේ කළොත් නරක දේ සිද්ධ වෙනවා කියන මේ ධර්මයේ පිළිගන්නේ ඇත්තෝ අනන්ත අප්‍රමාණ නිදර්ශන පුද්ගලයෝ ලෝකේ වැරදි මාර්ගයේ හොඳ මාර්ගයේ නොදැන කටයුතු කළාදී ශක්ති ප්‍රමාණයෙන් හොඳ කරන්ට පෙළඹෙනවා නරකින් වලකින්ට පෙළඹෙනවා මෙන්න මේ විදිහට කර්මය සාකර්ම ඵලයේ අදාහ ගන්නා ඒ සුළුතරය භවයේ අඳුර කපනවා ලෝකයේ අන්ධකාරය කපලා තමන් පුළුවන් තරම් වරදින් වලකින්තේ පරෝජන ගන්නතේ උත්සාහ කරනවා ශක්ති ප්‍රමාණයෙන් හොඳ වඩා ගැනීමට දියුණු කර ගැනීමට උත්සාහ කරනවා මේ නිසා කම්මස්සගතා ඥාන සම්මා දිට්ඨිය යම් කෙනෙකුට තියෙනවා නම් හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මේ පිළිගැනීම තියෙනවනම් ඒ පුද්ගලයාට අනන්ත අප්‍රමාණ මහා සත්ව කොටාසයක් අනන්ත අප්‍රමාණ මහා මනුෂ්‍ය කොටාසයක් තුල ආලෝකයක් අත්කරගත් කෙනෙක් වගේ පාර කලෙවි කරගත් කෙනෙක් වගේ නොසලී නොකකිලි ඉදිරියට ය아가න්න පුළුවන් වෙනවා. නමුත් මේ ආලෝකය මේ ලෝකයෙන් එතර වෙන්න හෝ භවයෙන් එතර වීම තමයි ශක්තියක් නැහැ. මේ කම්මසගතා සම්මාදිට්ඨිය කියන ආලෝකයේ සහිතව ගමන් කරනකොට මේ ලෝකේ කිසිම චාරයක් නැතුව එහෙම මේ දුවන දඟලන පිළිසකින් බේරිලා ඉන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ඉදිරි පියවර තේරුම් කර ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ පුද්ගලයාට ධර්මය මේකය, අධර්මය මේකය කියන එක තේරුම් කර ගන්න බැරි වෙනවා. මේ කම්මස් කර්මය සහ කර්මඵලය අදාහගෙන නමුත් තාම ධර්මය තේරුම් ගත්තේ නැති පුද්ගලයන් සඳහා බුදුරජාණන් වහන්සේ දෙවැනි ආලෝකයක් පෙන්වලා දෙනවා. එhmenan කම්ම සම්මෝහය කියන, කර්ම අන්ධකාරය කියන, කර්මයේ පිළිබඳ පටලැවීම කියන නැත්නම් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන ආලෝකය දෙනවා. මේ ආලෝකයෙන් ආදරෙන් බාර අරගෙන පිළි අරගෙන කටයුතු කර නැත්නම්ට ධම්ම සම්මෝහය පහළ වෙන්න ඉඩ තියෙනවා. අන්නේ ධම්ම සම්මෝහය ඇති කිරීමට ධම්ම වවත්තාන ඥාන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ ගෙනහැර පාලා තියෙනවා. මේ ධර්ම වවත්තාන ඥාන ක්‍රමේ හරිය හැටියට විශේෂයෙන්ම ගුරුවරයෙක් ඇතුළේ. එහෙම නැත්නම් අද කාලේ හොඳට ලියවිච්ච මේ අත්දැකීම් සහ මූල ධර්ම දෙක සමවර කරලා ලියවිච්ච පොත්පත් මාර්ගය. එහෙම නැත්නම් සාකච්ඡා මාර්ගයේ හරියට ක්‍රමය දැනගෙන තමන් ඉදිරිපිට වර්තමාන වශයෙන් එළඹෙනා වූ ඒ ධර්ම කරුණු ඥානයට හසු කර ගන්නා ස්වરૂපයට විග්‍රහ කරන්න පටන් අරගත්තොත් අර කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් සූර භාවයටපත් වෙච්ච පුද්ගලයා හරි පාරට වැටිච්ච පුද්ගලයා තමන්ගේ හිත ධර්මීය විශ්ලේෂණය කිරීම සඳහා ගත කරනවා. වෙන විදිහකට කියනවා නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය අදහගෙන දාන සීල භාවනාදී වශයෙන් යෙදී සිටින සුචරිතවාදී බෞද්ධයා එහෙම නැත්නම් හොඳ වැඩ කරන පුද්ගලයා දැන් භාවනාවකට පෙළඹෙනවා. ප්‍රතිපත්තියට පෙළඹිච්ච එළඹිච්ච කෙනෙක් බවට පත් වෙනවා යෝගියෙක් බවට පත් වෙනවා. ඔහු කම්මසගත සම්මාදිට්ඨි මට්ටමේ ඉදිරියට තල්ලු වෙනවා තව පියවරක්. එහෙමනම් තමන් ඒ කාන්තේ මේ මේ කම්මසගත සම්මාදිට්ඨිය අදාහගත්තා වගේම සාදරයෙන් බාරගත්තා වගේම පිළිගත්තා වගේම ධර්මය විවිධව විසද දැන ගැනීම Taman කළ යුතුයි කියලා ඒ වෙනුවෙන් කාලේ ඉඳන්ු කරනවා ක්‍රමය අදාරනවා ක්‍රමය හදාරනවා ඒ අනුව කාලය යොදවනවා ආධුනික යෝගාවචරයෙන් පැත්තෙන් බලනකොට ඒ පැත්තෙන් සන්තෝෂ වෙන්න පුළුවන් Taman කන්නත් කතා සම්මාදිකය පිහිටලා හොඳ වැඩ කළ යුතුයි කියලා පිළි අරගත්තා විතරක් නෙවෙයි ඒ මැත්තේ ඉඳගෙන දැන් ධර්මයේ විස්තර වශයෙන් බැලීමේ කටයුත්තක යෙදෙනවා. මේ සඳහා ක්‍රමයේ ඉතාමත් වැදගත්. මේ ක්‍රමයේදී අපි කරන්නේ මොකද්ද? විවිධ ක්‍රමවලට අපේ කය වචන දෙක සංවර කරගන්න. භික්ෂුන් වහන්සේලා වශයෙන් සතර සංවර සීලයෙන් ආරක්ෂා කරගන්න. එතනින් වෙන්නේ මොකද? බහුල වශයෙන්, පුරුදු වශයෙන් සංසාර ගතික ලකුණු වශයෙන් හිතට අතෝරක් නැතුව ගලන කෙලෙස් පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරනවා. උත්සාහ කරලා තමන්ගේ වැඩ කටයුතු නිවිසනතිල්ල පිළිසිදුව නැවතිල්ලේ කරන ජීවිත රටාවක් ඇති කරගෙන ලද ලද අවස්ථාවලදී පරියන්ක වශයෙන් ඉඳගෙන කරන භාවනාවක් වශයෙන් හිත කියන ద్వාරය දොරටුව විවෘත කරලා මේ ශරීරයට හිත යොමු කරලා ශරීරේ මතුවෙන ආවෝ ධර්මතාවලට හිත එල්ල කරනවා. ඒක ආස්වාද ප්‍රසවාසයේ වෙන්න පුළුවන්, පිම්බීම හැකීම වෙන්න පුළුවන්. මේකට අපි කියනවා මූල කර්මස්ථානය කියලා. මොකද කර්මස්ථානයෙන් තමයි අපිට පඩියක් හම් වෙන්නේ, ලාභයක් ලැබෙන්නේ, ජීවනයක් ගෙනියා ගන්න පුළුවන්. මෙන්න මේ කර්මස්ථානයේ හිත තියෙන තාක්කල් අපිට ලාභයි. අපිට මේ සංසාර ගමනේදී අවශ්‍ය අඩුම කඩම ලැබෙනවා. යම් මොහොතක කර්මස්ථානය අමතක කරනවා නම් හරියට තමන්ගේ යුතුයකම රාජකාරිය අමතක කරපු කෙනාට ඒ රැකියාවේ දිනුවක් ලබා ගන්න බැරි වෙනවා වගේ විවිධ ප්‍රශ්න මතු කරන්න පටන් ගන්නවා. අර විදිහට ධම්ම වවත්හානීය තේරුම් අරගත්ත කෙනා කර්මස්ථානය තේරුම් අරගෙන කටයුතු කළත් එන බාධාවල අඩුවක් වෙනවයි කියලා සහතික කරන්න කෙනෙක් නැහැ. නමුත් වෙනසකට තියෙන්නේ ඒ පුද්ගලයා නිතරම තමන් කම්මස්ස කතා සම්මාදිට්ඨිය තේරුම් අරගත්ත හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් වශයෙන් ඉන්න කරදරවලදී පසුබාහන්නේ නැතුව ඒ කරදරවලට මූල දෙමින් ඉන්න අරමුණක් අරමුණක් පාස වෙහෙස නොබලා නැවත නැවතත් අරමුණේ හිත නංගනවා. එහෙම නැත්නම් පින්වීම අවස්ථාව වෙනකොට පින් වෙනවා කියලා මෙනෙහි කරන්ද අසුභාමි නෑ මේක සහැල්ලු වැඩක් කියන එක ලාමක වැඩක් නිතර නොකළ යුතු වැඩක් කියලා අනදරයක් කරන්නේ නෑ ආදරයේ කරුණාවේ දෙන උපදෙස් පිළිපදමින් ඉන්දින අවස්ථාවේදී පින්දීම පින්දීම වශයෙන් මෙනෙහි කරනවා හැකිලෙන අවස්ථාවේදී හැකිලීම හැකිලීම වශයෙන් ආස්වාද කරන වෙලාවේදී අතුල් වෙන වීම වශයෙන් ප්‍රස්වාස කරන වෙලාවේදී පිටවීම වශයෙන් මෙනෙහි කරනවා මේ මෙනෙහි කරගෙන කරගෙන කරගෙන යනකොට මේ ධම්ම වවත්හානිය කරන යෝගාවචරයට මේ මෙනෙහි කිරීමක් පාස ලැබෙන ආනිසංස මේ මෙනෙහි කිරීමක් පාස සිද්ධ වෙන කුසලය තේරුම් ගන්න අමාරු වෙන්න ඉතිතියි. මේ මොකද හිතේ තාම ඒ තරම්ම කලෙලියක් ඇති වෙලා නැති නිසා ගුණයක් ඇති වෙලා නැති නිසා නමුත් ඒ යෝගාවචරය මේ සංසාර ගමනේ මේ භව චක්‍රයත් ආ වූ විෂමතාවය හොඳට තේරුම් ගන්නවා නම් ඒකෙන් හොඳට පිළිලා බැට කාලා ඉන්න කෙනෙක් නම් මේ ගුරු උපදේශ ඉතාම ගෞරව කරනවා ඒ අනුව දිගට ධර්ම වාස්තවණේ පවත්වන මේ ධර්ම වාස්තවණේ පවත්වනකොට හරියටම අරමුණට හිත එල්ල වී යම් මොහොතක පවතිනවද ඒ මොහොතේ වෙන බාහිර දේවල් වලින් හිතට බාධක නැති නිසා බාධක නැති වෙන විදිහට හිතත් අරමුණත් දෙලින්ම ඍජුව පවතිනවා නම් ඒ අරමුණයි හිතයි මේ විදිහට පවතින පවතින තේරුම් ගන්නවා මේ අරමුණේ මේ හිතය කියලා අරමුණ රූප ධර්මයක් වශයෙන්ම හිත නාම ධර්මයක් වශයෙන්ම යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්. මේ තමයි ධර්මවත්හණයට මුල පුරන අවස්ථාව. මේ විදිහට ඉන්නකොට අරමුණ වහාම වෙනස් වෙනවා පින්වීම හැකිලිමක් බවට පරිවර්තනය වෙනවා ආස්වාදයේ ප්‍රස්වාසයක් වාට පරිවර්තනය වෙනවා මේක ස්වභාවයෙන් සිදුවෙන දෙයක් අන්නේ විදිහට අරමුණ මාරු වෙනවත් එකම අර පරණ ව්‍යාපාරේ නැවතත් පටන් අර ගන්නවා හැකිලිම හැකිලිම කියලා මෙනෙහි කරනවා නැත්නම් පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා මෙනෙහි කරනකොටම අරමුණ වෙනස් වෙනවා ටිකක් වෙනස් වෙනවා. නමුත් වෙනස් අරමුණ මත වෙනස් හිතකින් නැවතත් මේ අරමුණය මේ හිතය කියලා තේරුණා. මේ විදිහට අරමුණු ඉන්දීම හැකිලීමෙන් බාහිරටත් යනවා. අස්වාද ප්‍රසවාසයෙන් බාහිරටත් යනවා. ඒ අනුව කයේ වේදනා, පිටිවිලි, බාහිර ශබ්ද, හිත කල්පනා බාහිරට යාම ආදී විදිහට අරමුණු වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරයට ධර්ම වවස්ථානයේ පැවැත්මේ අභියෝගය වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ධර්ම දේශනා මාර්ගයෙන් බණ කතා මාර්ගයෙන් යෝගාචරය තේරුම් ගන්නවා ඒ විදිහට පින්දීමේ හැකිලීමේ විකාර අවස්ථාවල් වලටපත් වීම පින්දීම හැකිලීමෙන් පිටතට හිත යෑම වේදනා මතුවීම ශබ්ද ඇහිීම හිතවිලි මතුවීම භාවනාවෙන් පිට දෙයක් නෙවෙයි මෙතෙක් කල භාවනා නොකළ නිසා මෙතෙක් කල ධර්ම වවත්තානේ නොකළ නිසා තමන්ගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා මේක කෙරුවොත් මෙහෙම වෙන්න ඕන එහෙම නැත්නම් මෙහෙම වුණොත් හොඳයි කියලා නමුත් වැඩේට ඇත්ත වශයෙන්ම වහිනකොට ඒ හිතුව දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. විවිධ ආකාර විදිහට විවිධ හැඩතල විවිධ විෂමතා මේ කර්මස්ථානයේ තුල යෝගාචර දැනගන්නවා. ඒ නිසා ධර්ම අවස්ථානයේ අවස්ථාව බොහෝම පැතිරෙන අවස්ථාවක්, විචාර වශයෙන් පැතිරෙන අවස්ථාවක්. නමුත් යෝගාචරය තුල මූලික අවශ්‍ය කරන අඳුම කැඩුම ටික නැතිනම් ඒව ශක්තිමත් නැත්නම් අතරමැදදී මේ ව්‍යාපාරය එපා වෙන්න ඉඩ තියෙනවා. කම්මැලි වෙන්න ඉඩ තියෙනවා. නීරස භාවයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම තත්ත්වයකටපත් වෙනකොට යෝගාචරය නැවත නැවතත් මොන හේතු නිසාද භාවනාවේ රතේමත් වෙන්නේ? මොන හේතු නිසාද භාවනාවේ එපා වෙන්නේ? කොයි විදිහට කෙරුවොත් ධර්ම වාස්ථානිය පවතින්නේ? කොයි විදිහට කෙරුවොත් ධර්ම වාස්ථානිය හිත පිට යන්නේ කියන මේ කරුණ දැනගන්න. ධර්ම දේශනා මාර්ගවලදී අපි නැවත නැවතත් මතක් කරගත්තා මෙවැනි ධර්ම දේශනාවලට අහුම්කන් දීමේ ක්‍රමය උගෙනීමේ ශ්‍රද්ධාව පහළ වෙනවා. මේ දෙකල යුතුයි මේ දෙක කරන්න ඕනේ කියලා ශ්‍රද්ධාව පහළ වෙනවා. අධ්‍යක්ෂීම් සම්බන්ධ විස්තර ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මේක මම කළ යුතුයි මේක මම උත්සාහ කළ යුතුයි කියලා කුසල ඡන්දේ පහළ වෙනවා. කිරීමේ ආසාව මේ පින මම කළ යුතුයි කිය. මෙන්න මේ දෙක යෝගාවචරයට දිවිලේ පවතින. ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් තියනවද නැද්ද කියන එක නිතර යෝගාවචරය වශයෙන් හොයන්න නමුත් ඒ සොයා ගැනීම පරියන්කේදී කරන දෙයක් නෙවෙයි. පරියන්කේට යන්න පෙර ආතුවම තියෙනවා. පරියන්කේට ගිහිල්ලා ඌව මේවා කල්පනා කිරීම නෙවෙයි අවශ්‍ය කරන්නේ. මේ පහළ වුණා වූ ශ්‍රද්ධාවෙන් මේ පහළ වුණා වූ කුසල ඡන්දයෙන් ක්‍රියාවට නැංවීමයි. වෙන විදිහකට කියනවා නම් අරමුණ ස්වභාවයෙන් මතුවෙනකොට ඒ අරමුණට සිත නැංවීමයි පින්වීම පින්වීම වශයෙන් මෙනෙහි කිරීමයි හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කිරීමයි ආස්වාදේ ආස්වාදේ වශයෙන් ප්‍රස්වාදේ ප්‍රස්වාදේ වශයෙන් මෙනෙහි වෙන වෙනත් අරමුණු මත වෙනවා ඒ ඒ වශයෙන් මෙනෙහි කිරීම වෙන විදිහට කියනවා නම් සමාධිගත වෙන විදිහේ වීරියක් එහෙම ඒකවන වීරියක් නෙවෙයි තේරුමක් නැති චාරයක් නැතුව හැම දෙයකම දමලා ගන්න වීරියක් නෙවෙයි හරියට කාරණාව තේරගෙන ඒකට යොමු කරන විදිහේ වීරියක් පවතින්න ඕනේ මේ වීරියේදී එල්ලේ Taman සහතික කරගන්න. පින්දෙන වෙලාවේදී පින්දීම බව මෙනෙහි කරනවා නම් හිත පින්දීමට යනවද කියන එක වග බලා ගන්න. හැකිලිම අවස්ථාවේදී හැකිලිම වතේ මෙනෙහි කරනවා නම් හැකිලිමේ ක්‍රියාවට හිත යනවද කියලා බලන්න. ආස්වාදයේ වෙලාවේදී ප්‍රස්වාසයේ වෙලාවේදී වේදනාව ගැන කියනවා නම් වේදනාවක් මතුවෙච්ච වෙලාවේදී පින්දීම හැකිලිම ඉක්මවාගෙන ආස්වාද ප්‍රස්වාසයේ ඉක්මවාගෙන වේදනාව ආපුවාම තමන්ට ඉවසීමේ යුක්තව ඒ වේදනාව කියන ස්ථානයේ හිත තියාගෙන වේදනාව මෙනෙහි කරමින් ඉන්නකොට හිත වේදනාවට එල්ල වෙනවද කියලා දැනගන්න. ඒ කියන කාරණා දෙක යෝගාචරය පරියන්කේදී සාහිතක වෙනවා. මේ දෙක සාහිතක වෙනවා නම් ඒ කියන්නේ යොමුවක් සහිත වීර්යයයි එල්ලය. සමාධිමත් වීර්යයයි එල්ලය. මේ දෙක තියෙනවා නම් ඒකාන්තයෙන්ම සතිය පිහිටනවා. එළඹ සිටිනවා. අරමුණට ඍජුව මුණ දීලා මේ අරමුණය මේ හිතය කියන එක තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැඩ පිළිවෙල දිගට යනවා නම් සමාධිය පහළ වෙනවා. මෙන්න මේ සමාධිය තුල තමයි නිවිහන හිල්ලක් හිතටපත් වෙලා නිසිනින්දේ වැටෙහෙන්න පටන් අරගන්නේ මේක අරමුණය මේක හිතය මේ අරමුණ වෙනස් වුණාය මේ හිත වෙනස් වුණාය අරමුණ වේගයෙන් වෙනස් වුණාය හිත වේගයෙන් වෙනස් වුණාය අරමුණක රුචි භාවයේ හිතේ රුචිය ඇති වුණාය අරමුණ අප්‍රියය හිතේ අප්‍රිය භාවය පහළ වුණාය කිය අර විවේකයේ තුල දිගට පහළ වීමේ වැඩ පිළිවෙල අපි මේ තාකල් තේරුම් ගන්න තියෙනවා ධම්ම වවත්තාන අවස්ථාව කියලා. ධර්මය වෙන වෙන වශයෙන් බැලීමේ අවස්ථාව. මොකද ඒ ධර්මතා ඊටාම වේගයෙන් වෙනස් වෙන සුළු. සදින්ද්‍රිය කියලා අපි ගත්තොත් ඇහ කන නාසය දිව ශරීරයේ හිත කියන මේ දේවල් තුල සිදුවෙන වැඩ පිළිවෙල බොහෝමත්ම සීක්‍රයි. ඇහැ වසාගෙන සිටියත්, කනෙන් අරමුණු නොයන නිදහස් නිශ්චල පරිසරයකට වෙලා හිටියත්, නාසයෙන් අරමුණු නැති වුණත්, දිවෙන් අරමුණු නැති වුණත්, ශරීරයේ වශයෙන් හැපීම්, වේදනා වශයෙන් හා හිතේ හිතවිලි වශයෙන් ගත්තත් විශාල වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඒව පිළිබඳව යෝගාවචරයා මෙනෙහි කරන හිතේ සූර භාවයේ දිනු කරගන්න පුළුවන්කමක් තියෙනවනේ ධම්මවත්තාණේ සිද්ධ වෙනවා. ඒ විදිහට මෙනෙහි කරන හිත සූර කරගන්න නම් මේ විදිහට කාරණාව දැනගෙන තියෙන්න ඕනේ. අහලා දැනගන්න ඕනේ මෙන්න මෙහෙම ක්‍රමයකින් වෙයි මේ ධර්මයේ පිළිබඳ ඇති සම්මෝහය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අරමුණට සාවධාන වෙන විදිහේ වීරියක් පවත්වන්න හිතේ යොදවන්න ඕනේ, තල්ලු කරන්න ඕනේ, නංවන්න ඕනේ. ඊළඟට ඒ සඳහා එල්ලේ තියෙනවා. මේක කාරණා වශයෙන් ඉතල අහන්න ඕනේ. සුතමේ වශයෙන් තේරුම් ගන්න ඕනේ. සුතමේ වශයෙන් තේරුම් ගත්ත පුද්ගලයා මෙහෙම දෙයක් කරලා ඇත්තටම ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් තමයි මේක ඉස්සල කරපු දේවල් එක තමන්ගේ රුචිමනාපකම් වලට මේක ගැලපෙනවද කියලා කල්පනා කරුවාට පස්සේ තමයි ඔහුට කිරීමේ ආසාව පහළ වෙන්නේ. මේක එනම් මම හරියයි කරලා බලන්න ඕනේ. අන්නේ පහළ වුණාට ඒකත් හරි ගිය දවසට තමයි සම්මවත්තානේ සම්පූර්ණ වෙන්නේ. නැත්නම් ඥානීය ධර්ම පිළිබඳ ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා තේරුම් ගන්න ඕනේ මේ ධර්මවත්තාන ඥාන අවශ්‍ය හේතු කරුණු නැතුව කවදාකවත් පහළ වෙන්නේ. මේ හේතු කරුණු සම්බන්ධව වගකීම යෝගාවචරය තමයි පවතින්නේ. බුදසුත මේ වශයෙන් කාරණා Tamante අසාධන ගන්න පුළුවන්කම තියෙනවනම් ඒක පිළිබඳව Tamangeම කුසල ඡන්දේ පහල වෙනවනේ මේක මොකල යුතුයි කියලා ඒතන යෝගාවචරයට අවශ්‍ය කරන කාරණා සම්පූර්ණ වෙනවා. මේ හේතු කාරණා වල අඩුපාඩුවක් තියෙනවනම් ඒව සම්පූර්ණ කරන්නේ නැතුව ඥානීය බලාපොරොත්තු වෙන්න අමාරුයි. මේ විදිහට යෝගාවචරය එනේන අරමුණකට මේක කල්ැතුව Taman තුළ තිබුණා වූ කැමැත්ත, කල්ැතුව Taman දන්නා දේ නිසා අකමැත්ත කියන දෙකම බැහැර කරලා ඇත්ත ඇති හැටියේ ධර්මානුකූලව දැකගනිමි කියන අරමුණ තෝරන්නේ නැතුව අරමුණ වලින් එනා වූ ප්‍රිය භාව අප්‍රිය භාව පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැතුව නැත්නම් අප්‍රිය භාව ප්‍රිය භාව මත වෙනකොට ඒ දෙත් මෙනෙහි කරමින්ම ඉදිරියට යනවා නම් බාධාවකින් තොරව මේ ධර්ම වාස්තහණේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ ධර්ම වාස්තහණේ දිගට සිදුවේගෙන යනකොට යෝගාවචරය තුළ සෑහෙන ප්‍රමාණයට සතියේ තහවුරුවක් ඇති වෙනවා. මේ සමාධියේ සතිය නිසාම සමාධියේ තහවුරුවක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී යෝගාවචරය පැහැදිලිවම තමන්ගේ මේ භාවනා කර්මාන්තයේට සීලමය වශයෙන් අනුග්‍රහය දැක්විය යුතුයි. හතර සංවර සීලයේ පැවැත්වීමෙන් හිතට දරා ගන්න බැරි විදිහේ මෙනෙහි කරන හිත තාම වැඩෙනවා, සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා. මේ වැඩෙන සතියකට සමාධියට දරා ගන්න බැරි විදිහේ මහා බරපතල රාජකාරී වලට යෙදෙන්න නරකයි. මහා වැඩ කොටවල් ලං කර ගන්න නරකයි. නැවතිල්ලේ යෝගාවචර ස්වરૂපයේ යෝගාවචර දිනචර්යාව ප්‍රවැත්වීම මාර්ගයේ ඉන්දිය සංවර සීලයෙන් උදව් කරන්නේ. මේ සතර සංවර සීලයෙන්ම උදව් කරන්නේ. මේකට කියනවා සීලානුග්‍රහිතය කියලා. යම් වෙලාවක යෝගාවචරය සුතමේ වශයෙන් කාරණාව තේරුම් ගන්න තිබුණත් Tamanටම මේක වැටුණත් මේක තමයි මාර්ගයේ මේන් පිට මේ ලෝකයේ ධර්මයේ විසදව දැනගන්න පුළුවන් ක්‍රමයක් නැහැ කියලා. යෝගාවචරය ඒකට තමන්ගේ ශක්තිමානයෙන් සීල අනුග්‍රහිතේ සීලේ වශයෙන් අනුග්‍රහ නොදක්වනවා නම් සුතමේ ඥානීය, චින්තාමේ ඥානීය දෙකම පමණක් වැඩෙන්න ගන්නවා භාවනාමේ ඥානය කීරැරිය. කොරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? භාවනා පරියන්කේදී කල්පනාව තමයි වැඩි වෙන්නේ. පොත්පත් කියවීම තමයි වැඩි වෙන්නේ. ආශ්‍රය කරලා තොරතුරු දැනගන්න තියෙන ආසාව තමයි වැඩි වෙන්නේ. තමන් වශයෙන් අත්දැකීම කියන භාවනාවේ ඥානයේ පසුබාහන. කුරු භාවයටපත් වෙනවා. හේදාරි වෙන්න පටන් ගන්නවා. සෑම වෙලාවකදීම මෙනෙහි කිරීමේ හිත යටපත් කරමින් අරමුණු රාශි රාශි මතුවෙන්න පටන් ගන්නවා. මේ පටන් අරගන්න වෙලාවේදී <clears throat> අරමුණ අධික වේග වීම නිසා ක්‍රියා වැඩ පිළිවෙල බොහෝම වේගයෙන් දවසකට එක වෙලාවකට වැඩ හතර පහක් කල්පනා කරමින් ගත කරන්න. එක වැඩකින් අනිත් වැඩකට මාරු වෙන්නේ ඉතාමත්ම යොහුසුලුව. එහෙම වුණොත් මෙනෙහි කරන හිත දවසින් දවස දවසින් දවස පසුබාන. මේක මට කරගන්න බැරි වෙනවා. මේ විදිහට ගියාම ඥාන සම්බන්ධතාවයක් නෙමෙයි ඇඟවත් මධ්‍යස්ථ ප්‍රමාණය තියාගෙන ඉන්න බෑ. ඉරියාපතව සම වෙන්නේ නැහැ. මේ නිසා වැඩ පිළිවෙල දිරා යන්න පටන් ගන්නවා. චින්තාමේ භාවනා චින්තාමේ සහ සුතමේ ඥාන වැඩි වීම සිදු වුණත් භානාමය ඥානෙ බාල වෙනවා මේ නිසා යෝගාවචරය පැහැදිලිවම සුතමේ සීලානුග්‍රහය අනිකහේ මගේ අරමුණු ඇතුළට ඒව අඩු කර ගන්න ඕන විවේකීව කටයුතු කරන්න ඕන නැවතිල්ල කටයුතු කරන්න ඊට අමතරව නිතරම සුතමේ ඥානෙ දිනු කර ගන්න ඕන ඒත් ඒ සුතමේ ඥානෙ උනත් මේ විදර්ශනා භාවනා කතාවල් නිසා උබෙන අනම්මන කතාවල් වලින් ඇහෙන নানা ආකාර ප්‍රකාර ලෝකීය සුතයක් නෙවෙයි ඊගාවට සාකච්ඡානුග්‍රහිතේ මාර්ගයේ තමන් වැඩ කරගෙන යනකොට මේ භාවනා වැඩපිළිවෙලට බාධක කරදර පැමිණෙන යම්ම දේවල් කියනවනේ නොපැකිල. ඒක සාකච්ඡා කරන්න පුළුවන් එක. නොකියන්න හොඳ නෑ කියලා පසුබාල ලැජ්ජ වෙලා කොහොම හරි හොරෙන් හරි නැත්තම් නොදැනින්ද හරි මම මේ කටයුතු ඉෂ්ට කරගන්නවා කියලා කටයුතු කරන්න ගියාම වෙන්නේ ශත ප්‍රඥාවේ එහෙම නැත්නම් මායාවේ ප්‍රයෝග වලට අහුවෙලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භාවනා වැඩ පිළිවෙල දුර්වල වෙන්න ගන්නවා. දිරා යන්න පටන් ගන්නවා. නමුත් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල සාකච්ඡාව සක්‍රියව පවතිනවනම් හිත සත්පුරුෂ ධර්ම ක්‍රමයකට වැටෙනවා. එතකොට මේ සත්පුරුෂ ධර්ම කවදාකවත් දිරන්නේ නැහැ. සතන් ධම්මං න ජරං උපේති කියලා සඳහන් කරනවා. මේ පුද්ගලයා Tamanට ඇති වෙන්නේ හරදරය, දුෂ්කරතාවයේ, අපහසුතාවයේ පැහැදිලිව මේන් දුරු කරගෙන ධර්ම වර්තාණි වැඩි කරමී කියන අදහසේ දන්න කියන අවශ්‍ය කෙනෙක් සාකච්ඡා කළේ ඒක විසඳා ගන්නවා. ඒ විදිහට සාකච්ඡානුග්‍රහයෙන් Tamanට ඇති දේ විසඳා ගන්නවනම් අන්න ධර්ම වර්තාණේ තව ඉදිරියට යන්න බලනවා. එතකොට සමාධි අනුග්‍රහයේ සිද්ධ වෙනවා. භාවනා ජීවිතයකටම යෝග ආචර ජීවිතයකටම දවසින් දවස දවසින් දවස විවේක බුද්ධියේ කටයුතු කරගන්න පුළුවන්. මේ පුද්ගලයාට විවේකයේ පිරිසිදුව පැහැදිලිව සමාධිය වැඩිීමේ සමාධි අනුග්‍රහිතේ පවත්තන්න පවත් පුළුවන් වෙනකොට තමයි මෙන්න මේ විපස්සනා සම්මාදිකයේ ඥානයේ වැඩෙන වැඩ පිළිවෙලට යන්නේ. ඒ විදිහට ධර්මවත්තාන අවස්ථාවේදී යෝගාවචරය තමන්ට අරියංකයේදී ලැබෙන ඉඟි අනුව අරියංකයේදී තමන්ට ලැබෙන අත්දැකීම අනුව දකින දකින අරමුණේ රාශි රාශි වශයෙන් තොරතුරු වැටෙන්න පටන් ගන්නකොට පින්දීමක් ඇතුළත පින්දීමේ පියවර රාශි ගණක් ඇතුළේ තියෙනවා වගේ වැටෙනවා. හැකිලීමක් ඇතුළත හැකිලීමේ පියවර රාශි වශයෙන් වැටෙනවා. ආස්වාදයේ කරන වෙලාවදී ඒක ආස්වාදයක් ඇතුළත වැඩ රාජකාරී ගොඩක් වැටෙනවා. ප්‍රසවාසයේත් එහෙමයි වේදනාව දිහා බලාගෙනකොට වේදනාව ඇතුලේ වේදනාව තව කුංචි කුංචි වරාශියක් බින්දි විදි යනවා පේනවා. සාධ්‍යයක් ඇහෙනකොට ඒ ඒ ක්ෂණයේ ක්ෂණයක් පාස එක්ක සද්දය ඇහෙනවනම් අර්ථය වැටහෙන්නේ නැහැ. අර්ථය වැටෙනවනම් සද්දය ඇහෙන්නේ නැහැ. අන්නේ විදිහට විස්තර විවිධ වැටෙනවනම් යෝගාවචරය තේරුම් ගන්නවා මේ ධම්ම වවත්තානේ සිදුවෙන අවස්ථාව මේකට අනුග්‍රහකට යුතුයි. අනුග්‍රහ කිරීම අර කියන විදිහට හතරපස් ආකාරයකින් සිදුවෙනවනේ අන්න සමාධිය තුළ විපස්සනා ඥාන වර්ධනයේ සිද්ධ වෙනවා. මේක යෝගාවචරය හොඳට තේරුම් අරගන්න ඕනේ. අවශ්‍ය අදුම කැඩුම ටික සම්පූර්ණ වීමෙන් අවශ්‍ය හේතු ධර්ම සම්පූර්ණ වීමෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි මේ ඥානය පහළ වීම. අපිට කරන්න පුළුවන් ඉන්නේ ඒකට අවශ්‍ය කරන්නා වූ හේතු ධර්ම තියනවාද හේතු ධර්ම නැද්ද කියලා කලකලා ඒ දේ ලං කරලා දෙන එකයි කිට්ටු කරලා දෙන එකයි අවස්ථා වේලාවට අවශ්‍ය ප්‍රමාණයට දමන එකයි. මේ නිසා අපි ඉදිරිපත් කරගත් උපමාව හැටියට මේ ඥානය වැඩි වීම නැත්නම් ධම්මවත්හානිය සම්පූර්ණ කෙරුවට පස්සේ මේ ධර්මතාවයන් අතර වැඩ කරන සම්බන්ධතාවයන් දැකීම කියන ප්‍රත්‍යය හේතුව වැටෙන අවස්ථාවට යනකොට ඥානයේ වැඩිම හරියට හොඳ ව්‍යංජනයක හදම හරි ගියා වගේ වැඩක්. ඒක নানা ආකාර දේවල් ඕන කරනවා නියම ප්‍රමාණයට නියම වේලාවට අවශ්‍ය තුන පහේ දුර්විදිස් ලං කර ගන්න ඕනේ. එහෙම නැතිව ඒ කියන්නේ සුතමේ ඥානයේ, චින්තාමේ ඥානයේ, චින්තාමේ ඥානයේ භාවනාවේ ඥානයේ කියන විදිහට සෞඛ්‍ය සම්පන්න විදිහට වැඩෙන්නේ නැතුව යෝගාවචරයාගේ තවම යුතමේ ඥානයේ ඉස්සර වෙන ගතිය තියෙනවනේ චින්තාමේ ඥානයේ ඉස්සර වෙන ගතිය තියෙනවනේ ඒ తත්වය භාවනාමේ ඥානයට බාධා කරනවා මෙන්න මේ අවස්ථාවේ. ඒ නිසා යෝගාවචරය සෑම වෙලාවකදීම ඉතාමත්ම අවංකව ඍචුව කිලින්ම Tamanට ලැබෙනා වූ අත්දැකීම අරමුණට හිත යොදලා මෙනෙහි කරමින් ඉන්නකොට එයින් මතුවෙන ආවුදේ මේකයි දීම සම්‍යක් දෘෂ්ටිය මේකයි සත්‍යය ඒ දෙයටම මුල් තැන දීලා කටයුතු කරනවනම් භාවනාමය ඥාණයට ඉතුරු ඉඳලා දෙනවා තමයි මේ අහන බණවල ඒ වගේම තමන්ගේ අභ්‍යන්තරව තියෙන පරමාර්ථ මම මේ මේ විදිහට කරන්නේ මේ මේ දෙයකයි කියන එකට ප්‍රතිඵල පේන්න පටන් අර ගන්නවා හරියට මෙනෙහි කරමින්ම අරමුණ දිහා දක්ගෙන ඉන්න වෙලාවේදී ඒ දෙයට ගෞරව කරනවා චින්තාමය පැත්තේ ඉස්සර වුණොත් අරමුණ මෙනෙහි කරන්න හම් වෙන්නේ නැහැ අරමුණ මෙනෙහි කරනකොට විසදව දැක ගන්නා දේ ආදරයෙන් බාර ගන්න හිතෙන්නේ නැහැ ඉඩක් නැහැ හිත හිතවිලි වල ඉගලිනවා එහෙම නැත්නම් වෙන වෙන දේවල් සුතමේ වශයෙන් එකතු කිරීමේ ඉගලිනවා ඒ නිසා අපි නිතරම පරිසං වෙන්න ඕනේ ඒ භාවනාවේ ඥානෙ වැඩෙන්න නම් ඒ අවශ්‍ය කරන සුතයෙන් අවශ්‍ය කරන චින්තා ප්‍රමාණය නතර කරලා වැඩි වේලාවක් නැත්නම් හැකි සෑම වෙලාවකදීම අරමුණ වශයෙන් මෙනෙහි කිරීම. පරියන්කේදී නම් මූල කර්මස්ථානයේ පටන් අරගෙන මෙනෙහි කිරීම. සක්මනේදී නම් වම දකුණු වශයෙන් එසවීම තැබීම වශයෙන් මෙනෙහි කිරීම. එදිනදා කටයුතු වලදී නම් ඊටාම tempat ඉරියව්වෙන් නැවතිල්ලේ ඒ කටයුතු කරන ගමන් අර භාවනා පරියන්කේ ලැබුණු සමාධිය, භාවනා පරියන්කේ ලැබුණු සතිය නොකඩී නොබිදී දවස පුරාම පවතින විදිහට යෝගාවචර වැඩ පිළිවෙලක්. මෙන්න මේ විදිහට අනුග්‍රහය දක්වනා නම් යෝගාවචර දිගින් දිගටම දිගින් දිගටම භාවනා ඥානෙට මුල් තැන දීලා භාවනා ඥානෙට ඉද්ද සලසලා චින්තාමේ සහ සුතමේ ඥාන උදව් උපකාර කරන මට්ටමකටපත් වෙනවා. උපමාවකට කියනවා නම් යම් කිසි යම් සමහර රටවල් වල මේ ලෝකේ සමහර සත්තු නැහැ. අපේ ලංකාවේ අලියෝ හිටියද ওই සීත රටවල් වල අලියෝ ඇත්තේ නැහැ. අපි ඒ රටක ඉන්න කෙනෙකුට කිව්වොත් මේ ලෝකමේ සත්ව ලෝකයේ අතර මෙන්න මෙහෙම අලියෙක් කියලා සතෙක් ඉන්නවා. ගොඩ මෙහෙම ලොකුම සතායි කියලා. ඒ මනුස්සයාට ඒ කාරණාව අපිට කියන්න පුළුවන්. ඒ මනුස්සයා පිළිගන්නේ. ඊට පස්සේ ඒ මනුස්සයාට චිත්‍රයක් නැත්තම් කාය රූපය ගෙනලා පෙන්වුවොත් ඒ මනස අර ඇහුවට වැඩිය ඉහළ මට්ටමකින් පිළිගන්නේ. නමුත් කවදා හරි මේ මනසයාගේ පිළිගැනීම අස්පන අපිට සාර්ථක වෙන්න නම් මේ මනසයා අලියෙක් ඇහෙන් දකින්න ඕන. අලියෙන් දකින දවසේ අර ඇහුවට වැඩිය චිත්‍රයෙන් දැක්කට වැඩිය මහ විශාල වෙනසක් තියෙනවා. මොකද ඒක ඍජු අත්දැකීමක් වෙනවා. සෝකීය Taman වශයෙන්ම කරන්නා වූ අත්දැකීමක් වෙනවා. ඒ වාගේම චිත්‍රයකින් වගේ නෙවෙයි කතාව කියන වගේ නෙවෙයි අලියගේ හාත්පස ඇවිදලා දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ වගේ තමයි අපි කොච්චර අහලා දැනුම ලං කරගත්තත් ඒ වගේම කල්පනා කරලා දැනුම ලං කරගත්තත් ඒ දැනුමේ කවදාකවත් සිටි භාවයක් නැහැ. තමන් වශයෙන් ගත්ත වෙන්නේ නැහැ. හාත්පස දැක ගන්න පුළුවන්කමක් නැහැ. එක පැත්තකුයි එතකොට එළි දකින්න. කියන දේ වුණත් හිතලා බැලුවා වුණත් සම්පජඤ්ඤ වශයෙන් ඥානයක් පහළ වෙන්නේ නමුත් ඉන්දින අවස්ථාවේදී තමයි ඉන්දින අරමුණට නැවත නැවතත් හිත යොදනකොට පින්වීම සම්බන්ධව හාත්පස මොහොතින් මොහොත මොහොතින් මොහොත වැඩි වැඩි දැනුමක් වශයෙන් පින්වීම වැඩි කරගන්න දැනගන්න පුළුවන්. ඒකට කියනවා හාත්පසින් දැනගන්නවා කියලා. අනිත් වගේ තමයි මේ සුතමේ ඥානයේ ඒ තරම්ම අපි දුරදිග ගෙනියන්නේ නැහැ. චින්තාමේ ඥානයේ ඊට වැඩිය ටිකක් ගෙනිතර සම්පූර්ණ කරන්නේ නැහැ. භාවනාව ඥාණයෙන් තමයි අපිට ඒ සම්පූර්ණ ධර්ම දෙන්නේ. ඒ නිසා යෝගාවචරය භාවනා වැඩපිළිවෙලකදී මේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන වැඩි කරන මට්ටමක ඉඳ හිටියත් භාවනාමේ ඥානයට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව දෙන්නේ නැත්නම් සමබරතාවයේ නැතිවීම එදිනෙදා තමයි පුරුදු වැඩපිළිවෙල එහෙම ගැලේනවා. කවදාහකවත් ඒක පිළිබඳව වෙනසක් ඇති කරලා තමන්ගේ අභ්‍යන්තර ගුණ වගාවේ උත්තරම භාවයකට උතුම් භාවයකට සියුම් භාවයකට ගෙන යන්න පුළුවන් නියම සාරවත් හරවත් තොරතුරු ටික නැත්නම් හේතු දැනගැනීමේ අවශ්‍යතාවය නැති කරගන්නවා. අපි දන්නවා ඒ වාගේම ඔය අලියගේ උපමාව වගේම සමහර රටවල් වල විවිධ කෑම වර්ග තියෙනවා. අද කාලේ මේ තියෙන සංනිවේදන මාර්ග නිසා අපිට සමහර විටක ඒ කෑම වල චිත්‍ර චිත්‍ර එහෙම නැත්නම් වර්ණ ඡායාරූප නැත්නම් කතා ඇහෙනවා. ඒ ඇහෙනකොට ඇහෙනකොට අපිට තේරෙනවා අපි ගන්න කෑමත් එක සංසන්දනාත්මකව මේක මෙහෙම වෙන්න පුළුවන්. මේක හොඳ වෙන්න පුළුවන්. මේක අපිට රුචි වෙන්න පුළුවන් ආදී හැඟීම් අපිට පහළ වෙනවා. නමුත් ඊට වැඩිය ඒ හැඟීම්වත් ඒන තොරතුරු වලටත් වැඩිය හාත්පසින්ම වෙනස් ඒ කැම ටිකක් අපේ දිවේ තිබ්බ වෙනවා. එතකොට අපිට හාත්පසින් දැක ගන්න පුළුවන් වෙනවා කාගේවත් සහයෝගයක් නැතුව ඍජුවම අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි සෑම වෙලාවකදීම අන්නර ඒ දිවෙන් තවම්ම ලබන්නේ අත්දැකීම උතුම් කරන්න ඕනේ. ඒකට කර්ණු යාදෙන විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙම නැතිව අපි සෑම වෙලාවකදී මේවා අහමින් ඒවා බලමින් ගත කරනවා මිසක් රස බැලීම කරන්නේ නැතිනම් ඒක හරියට සුත්ත මේ ප්‍රඥාව චින්තාමේ ප්‍රඥාවෙන් නතර වෙලා භාවනා ප්‍රඥාවට ඉද නොදුන්නා වේ. මේක භාවනා යෝගාවචර ජීවිතයේදී කොහොමද වෙන්නේ? පරියන්කේ වශයෙන් අපි උපදෙස් දෙනවා දවසකට පැය 6-7ක් පරියන්කේ යෙදෙන්න පැය පැය සක්මනේ පැය 6-7ක් යෙදෙන්න. ඒකවල දවසේ පැය 24න් 12ට වැඩි කාලයක් මෙන්න මේ විදිහේ භාවනාවේ ප්‍රඥාවෙන්ම හිත නිතරම වැඩෙන්න පටන් ගන්නවා. එහෙම වැඩිම වුණත් යෝගාවචරයයි භාවනාවෙන් ලැබෙනා වූ භාවනාවේ ප්‍රඥාව සක්මනට ගෙනියන්නේ නැත්නම් සක්මනට යනකොට ඇහෙනවා. සක්මනට යනකොට රූප පේනවා. සක්මනට යනකොට පායේ පාවුල වැලි ඇඹරෙනවා. යොදවන්න ඕනේ. මේ වගේ වැඩ රාජකාරි ගොඩක්. මේ වැඩ රාජකාරි ගොඩ කරන වෙලාවේදී අර තිබුණු සතිය, අර තිබුණු සමාධිය ඒ විදිහටම ඝනව පවත්වන්නේ නැත්නම් යෝගාවචරාගේ හිත කල්පනාවට වැටෙන්න ඉඩ තියෙනවා. මේ දක්ෂින දේවල් දිගේ හිත දුවන්න ඉඩ තියෙනවා. අහන දේවල් දිගේ හිත දුවන්න ඉඩ තියෙනවා. කල්පනාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. එතකොට යෝගාවචරය භාවනාවේ ප්‍රඥාවට ඉඩ දෙනවා කියලා කියන්නේ හක් නිනතර වෙනවා. නතර වෙලා හිත පිට ගිය කාරණාවක් තියෙනවා නම් ඒ අනුව මෙනෙහි කරමින් නැවතත් හිත කල්පනා කරන ශක්තිය අඩු වෙන තෙක් නැත්නම් අරමුණ වැටහෙන තෙක් ඉඳලා නැවත පාලනයක් යටතට හිත භාවනාමය පැත්තට නංවගෙන සක්මනේ යෙදෙනවා. ඒ වගේම එදිනෙදා කටයුතු කරනකොට වහාම Tamanට වැටෙනවා දැන් මෙච්චර විනාඩි ගාණක් වෙලා ගාණක් Taman සාමාන්‍ය රැකී රස්සාවල් කරන සාමාන්‍ය එදිනදා පුද්ගලයන් විදිහට වැඩ කරගෙන යනවා. එතකොට මතක් වෙනවා දැන් සතිමත් වෙන්න නේද මට කියන්නේ මගේ ජීවිතයේ යෝගාවචර ජීවිතයක් නේද භාවනාමය ජීවිතයක් නේද කියලා එක වාතම මතක් වෙනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරය මතක් කරගන්න ඕනේ, සැලසුම් කරගන්න ඕනේ, වැඩ කටයුතු පිළිබඳව දෙමිහිට නැවතිල්ල නොකළොත් විවිධ සතිය කැඩෙනවා වැඩි. ඒ සතිය කැඩෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න කල්පනාවට හිත දෙනවා වැඩි. තමන් දන්නා ලෝකී දැනුම ඉස්සර වෙනවා වැඩි භාවනාදී නැති වෙනවා. මේ නිසා වෙන්නේ මොකද? ඒ කා කාලය තුල භාවනාවේ ස්පර්ශයක් නැති වෙනවා. හිතවිලි වලින් හිත ගහන වෙනවා. සාමාන්‍ය දේ කල්පනාවෙන් පටන් අර ගන්නවා. ඒ තුල යෝගාවචරයට අත්පහ වෙන ප්‍රමාණ වැටහි යන්නේ නැති ප්‍රමාණ අඳුරට ගත වෙන ප්‍රමාණ වෙන්නේ. මේ නිසා යෝගාවචරය තුළ දවස පිළිබඳව හැරිලා බලනකොට එළිය සහිත ප්‍රදේශයේ මේ හරිය අන්ධකාරය සහිත මේ ප්‍රදේශයේ මේ හරිය කියලා දෙකේ අන්ධකාර ප්‍රමාණය වැඩි නම් භාවනාවේ ඥානයට හසු නොවන ප්‍රමාණය වැඩි නම් යෝගාචරයට දවස ඇතුළත පැවතුනා වූ චිත්ත වීති වල ප්‍රමාණය තමන් වශයෙන් තීන්දුව කරගන්න බැරි වෙනවා. මේ සමහර දේවල් කොහොම වුණාද කොයි විදියට සිද්ධ වෙනවද කියලා හේතු ඵල සම්බන්ධතාවය දැක ගන්න බැරි වෙනවා. මේ දැක ගන්න බැරි නිසා ඒ අඩුතැන් පුරවන්ට ඒ තමන්ට සතියට සමාධියට හසු නොවන තැන් සම්බන්ධයෙන් යෝගාවචරය මති මතාන්තර පුරවනයි. ඉතින් ඉබේම හිතේ සිදුවෙන දැන් මේක මෙහෙම නිසා වෙන්න ඇති. මේක මෙහෙම වෙන්න ඕන කියලා අනිචින්තාමේ ප්‍රඥාවෙන් අර අඩුතැන් පුරවනකොට බොහෝ විට ඒ චින්තාමේ ප්‍රඥාව නිසා ගන්නා තීන්දුව තමන්ට අවඩදායක වෙනවා. අස්වාභාවික වෙනවා අතක්තිය වෙනවා. මේ නිසා යෝගාවචර ජීවිතයේ අනික් වැඩ කටයුතු වලට ඒ ගත්තා වූ මෝඩ තීන්දුව අස්වාභාවික තීන්දුව බලපාන. බලපානකොට බලපානකොට හිතේ සැක. හිතේ කුකුස් පහළ වෙන්න පටන් අර ගන්නවා යම් යම් දේවල් මට වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් කවුරු හරි කරපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නරක දෙයක් වෙන්න පුළුවන් මගේ වෙලාව හොඳ නැති වෙන්න පුළුවන් කියලා එකක් මෙතනදී මට පැහැදිලිව කියන්න පුළුවන්. මේ මොනම විදියකින් හෝ Taman භාවනාමය වශයෙන් අල්ලාගන්නේ නැතුව ඇති කරගන්න සෑම හේතුකින්ම සිද්ධ වෙන්නේ කුසල ඡන්දයට පහරවයි. ඒ සෑම හේතුකින්ම වැඩේ දිගට ගෙන යන්න බාධා කරන ගතියකුයි තියෙන්නේ. ඒ නිසා මේ සෑම හේතු කාරණාවක්ම මායාවේ හේතු කාරණා. ඉතින් මේක නොදන්නා ආධුනික යෝගාවචරයෝ මේ හේතු කාරණා වලට පණ දෙන්න හදනවා. මායාවට උදව් කරන්න හදනවා. ඒ උදව් කරන් හදාගෙන ඒ තමන් මේ දේ පිළිගන්නා විතරක් නෙවෙයි අනික් පැත්තටත් ඒතු ගන්නට උත්සාහ කරනවා. එතකොට වෙන්නේ මොකද? තමනුත් වැඩෙනවා. ඒ අහන පුද්ගලයෝ මේක විශ්වාස කරොත් වැඩෙනවා. ඊම ධර්ම කාරණාව මතු කරන්ට යෝගාවචරය ඉදිරිදී ආලෝකයේ දැල්වාගෙන හිටින සතිය පැවැත්වේ නැහැ. මේ නිසා අවුල අඳුර පහළ වෙනවා. ඒ අවුල අඳුරේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ පිරවුවම වෙන්නේ මොකද? හේතු කර්ම සම්බන්ධතාවයට සම්බන්ධතාවය අවුල් පිරිසිදුව නැති වෙනවා. ව්‍යාකූල භාවයේ මතුවෙනවා. ඒ අපිරිසිදු අව්‍යාකූල தත්වයෙන් පතුවෙන සෑම තීන්දුවක්ම මේ සත්පුරුෂ ධර්ම බාධක වැඩපිළිවෙල දි รา වටපත් කරනවා. මේ නිසා යෝගාවචරය අඩුම වශයෙන් ඒ දේ විශේෂම වෙනවා. අද භාවනා කරන මේ උගදෙනේකේ සමහර අත්තු මේ தත්ත්වෙ ඉක්මවලා කටයුතු කරන බොහොම සන්තෝෂයි. නමුත් බොහෝ දෙනෙකුට මේ தත්ත්වය නොදැනීම නිසා මේ මත්තේ ඉඳගෙන චින්තාමය ප්‍රඥාව ඉදිරිපත් කිරීම නිසා මේ ඒ අත්තන්ට සක తත්වය භාවනාධිකට ගෙන ය아가න්න බැරි తත්වයේ අධික වෙනවා. මේකෙන් තේරෙන්නේ මේ මේ පුද්ගලයන්ගේ දුර්ලභකම් විතරක්ම නෙවෙයි මේ භාවනාව අපි ගත කරන්නේ තාම සියුම් කරලා. ඊටාමත්ම ඥානෙම හසුරුවගෙන සූර වෙලා, වීර වෙලා විහිර වෙලා අපි අපි වශයෙන් මේ වැරද්ද කරලා ඒ වැරද්දට අහුවෙච්ච ඇත්තෝ තවතරට අහුවෙන ඇත්තන්ට උදව් දීගෙන එකිනෙකා නැගිට්වාගෙන යට යුතු අවස්ථාවක්. මොකද මායාගේ මාර සේන එක එක ක්‍රම වලින් ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝග ආවතරයේ යුතුයකම වෙන්න ඕනේ. දවස පුරාම මේ සතිය කියන ආයුධේ මේ සතිය කියන ආරක්ෂක දේ තමයි නිතරම හිතෙන් ගිලිහී යන්න දෙන්න නරකයි. හිතෙන් ගිලිහිච්ච ගමන් මේ සතිය කැඩිච්ච ගමන්නේ එතන මේ දේ වෙන්න මේ දේ කොහොමද බලපාන්නේ මේ දේ වෙන්නේ මේ දේට බලපාන්නේ කොහොමද ආදී විදිහට තමන්ට ධර්ම කරුණු වැටහුණත් මේ එක එක ධර්මයක් අනිත් ධර්මයට බලපෑම සම්බන්ධයෙන් ලුහුට ආයමක් සිදු වෙනවා ගැසී යාමක් සිදු වෙනවා මේවට කියනවා හුදේ ලස්සන වචනයක් ආපත්‍ය වැටේ උදාහරණෙ මේක චේතනාපූර්වක සිද්ධ වෙනවනම් අතේ කියාගෙන පවත්වාගෙන යතු දේ හැලුණා වෙනවා. වැටුණා වෙනවා. ඒකට කියනවා ආපත්‍ය කියලා. පත් වෙනවා. මෙන්න මේ ආපත්‍ය බහුල වෙන්න බහුල වෙන්න චේතනාපූර්වකන හැදිරීම සැක පහළ වෙනවා. භාවනා කරගෙන යන්න බැරි වෙනවා. බාධා කරනවා. මේක ඊට වැඩිය සියුම් මට්ටමේ මේ ආපත්‍ය මේ වැටීම මේ ලෝතායාම මේ ලිස්සායාම යෝගාවචරයට සතිය පවතින කාක් කවදාවත් වෙන්නේ නැහැ. මේ නිසා යෝගාවචරය නිතරම බලන්න ඕනේ. අරමුණක් ප්‍රිය දෙයක් හෝ වේවා, අප්‍රිය දෙයක් හෝ වේවා. ඒ පිළිබඳව වහාම තීන්දුවකට එළඹෙන්න කලින් තමන්ට ඇති තරම් ඒ දෙයට තොරතුරු ලැබුණාද? මේක ඍජුව ස්පර්ශ කරගත්තද? සුඛීය වශයෙන් ස්පර්ශ කරගත්තද? ආත්පසින් මේකම අල්ලාගත්තද කියන එක යෝගාවචරය විශ්වාස කරගන්න. ඒ විශ්වාස කරන්න නම් ධම්මවත්තාණයෙන් තමයි පුරුදු කරපු සතිය ධර්මවත්තාණේ තමන් පුරුදු කරපු වීරිය ධර්මවත්තාණේ අවස්ථාවේ තමන් පුරුදු කරපු සමාධිය ආදී විදිහට මේ ධර්ම අඛණ්ඩව දිගට පවතිනට කටයුතු කරන්න. එහෙම කටයුතු කරන යෝගාවචරයෙකුට නම් කර්මස්ථාන දෙනකොට ලොකු වෙනසක් පවතිනවා. ඒ මොකද ඒ යෝගාවචරයා භාවනා කරගෙන යන වෙලාවේදී ඔව් පැහැදිලිවම ප්‍රකාශ කරනවා තමයි භාවනාවේදී මුලදී ඉතා පැහැදිලිව පිළිතුරුව මූල කර්මස්ථානයේ හිත යොදා ගන්න තරම් විවේකයක් තිබුණාද? ඒ මූල කර්මස්ථානයේ අපි කියනවා මූතරේට හිත යෙදුවා. එතකොට පිම්බීම මතු වුණා. මම මේ පිම්බීම පිම්බීම වශයෙන් මෙනෙහි කරා මට ඒක වැටුනේ මෙන්න මේ විදිහට තදවීමක් විදිහට එසවීමක් විදිහට වි. හැකිලීම මතු වුණාම හැකිලීම මෙනෙහි කරා එතකොට මට හැකිලීම මතු වුණා පහත් වීමක් විදිහට බුරුල් වීමක් විදිහට මොනම විදිහට හරි ඒ අත්දැකීමේ ස්වරූපය. මේ විදිහේ විනාඩියක් දෙයක් මම නැත්නම් වාර දෙක තුනක් මම දිගට පින්වීම හැකිලිම දිගට කරගෙන යනකොට ඒ තුල විවිධ වැඩ රාජකාරී පින්වීම තුල පින්වීම රාශිය හැකිලිම තුල හැකිලිම රාශි වශයෙන් ආදී විදිහට අරමුණේ විස්තර කරගෙන ගිහිල්ලා යෝගාවචරයට හිතමු අද වේදනාවක් මතුණා මේ වේදනාව මතුවෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මතුවෙලා මූල කර්මස්ථානයේ ඉක්මෝල යන විදිහට වේදනාව එනකොට යෝගාවචරයාගේ අවධානය ඒකාන්තයෙන්ම වේදනාව දිහාට අදිනවා. බර වෙනවා. අන්නේ වෙලාව යෝගාචරය තේරුම් ගන්නේ නැතුව මේ වෙලාවේ මූල කර්මස්ථානට වැඩි වේදනාව බලවත් ඒ නිසා මම වේදනාවට හිත හැරෙවි කියලා දන්නේ නැතුව වැරෙන් වීරියෙන් වැරදාගෙන මූල කර්මස්ථානෙම ඉඳ ගියොත් අන්න චින්තාමේ ප්‍රඥාව ඉස්සර වෙන්නේ ඉඳ තියෙනවා. අහූ දේවල් ඉස්සර වෙනවා ඇත්ත ඉදිරියේ තියෙන දේ වටහා ගන්න බැරි වෙනවා. එතකොට හිත දෙකඩ වෙනවා. හිතේ යොදවන්න පුළුවන් ශක්තිය අඩු වෙනවා. නමුත් යෝගාචරය හරියට වෙලාව දන්නවා නම් දැන් මේ වේදනාව සැර වැඩි. ඒ නිසා මම ඉමීමේ ඇකිලිමේ තිබුණු මෙනෙහි කරන හිත වේදනාවේ අලවා වේදනාව මෙනෙහි කරන්න ඕනේ කියනකොට තව තවත් වේදනාව බහුල වෙනවනේ. මේ වේද වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න පටන් අරගන්නකොටම මේක හේතුව මිත්‍යා හේතු හිතෙන් දැන් යෝජනා කරන්න පටන් ගන්නවා. මේ විදිහට මෙහෙම කරගෙන ගියොත් කකුල කැඩේ. එහෙ නැත්නම් මේ කකුල නරක් වෙනවා. එහෙම වුණොත් එහෙ මට භාවනා කරගෙන යන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට මේක දිගාරින්නේ හොඳයි. ඉරියව වෙනස් කරන එක හොඳයි කියලා විවිධාකාර හේතු ශරීරයෙන්ම හිතෙන්ම సంతාණයෙන්ම මතුවෙන්න පටන් ගන්නවා. යෝගාවචරයා මේ අවස්ථාවේදී තේරුම් ගන්නේ නැත්නම් දැන් මේ වේදනාව නොවේවා නැති වේවා පහ වේයාවා කියන අදහසෙම මේ භාවනාව යන්නේ. ඒ නිසා හිත වේදනාව පිළිබඳ අප්‍රිය අමනාප භාවය ඇති කරගෙන තියෙයි. ඒ නිසා වේදනාව නැතිවීමේ හේතු හොයනවා. ආදී විදිහට යෝගාවචරයට ඉතාම තීව්‍ර සතියක් තියෙනවා නම් වටහා ගන්න පුළුවන්. එහෙම නැතිනම් යෝගාවචරය වේදනාවේීම හිත අලවා. ඉතාමත්ම සමීප වෙලා කැමැත්ත අකමැත්ත ඇති වෙන්න දෙන්නේ නැතුව වේදනාව හුදු සුද්ධ ධර්මතාවයක් විදිහට මෙනෙහි කරගෙන යනවනේ ඒ වේදනාවේ දරා ගන්න බැරි ස්වરૂප පෙළෙන ස්වરૂප, දුක් දෙන ස්වરૂප යෝගාවචරයට එකින් එක වෙන් වෙන්ව නැකෙන් පටන් ගන්නවා. කපෙන සුළු ස්වરૂපයක් මේ වේදනාව තුළ තියෙනවා. අඹරන සුළු ස්වરૂපයක් තියෙනවා. අනින සුළු ස්වરૂපයක් තියෙනවා. පුරුස්සන සුළු ස්වરૂපයක් තියෙනවා. මේ විදිහට අර කායික වේදනාව විචිත්‍රව වැටෙන්න පටන් ගන්නවා. මේ වැටෙන්න පටන් අර ගන්නකොට යම් වෙලාවක හිත චින්තාමේ පැත්තට වැටුණා නම් නැත්නම් තමයි ලෝකේ අහලා තිබුණ දැනුමට වැටෙනවනම් වහාම අර කායික වේදනාව චිත්ත පීඩාවක් බවට පත් වෙනවා. හිතට දුකක් බවට පත් වෙනවා. නමුත් යම් මොහතක යෝගාචරාගේ හිත භාවනාමය ප්‍රඥාව දිනවනම් භාවනාමය වශයෙන් යෙදෙනවනම් කොච්චර අධික වේදනා අත්දැකීමක් වුණත් චිත්ත පීඩාවක් බවට පත් වෙන්නේ හිතට ලොකු ආඩම්බරයක් ඇති වෙනවා හුද්දතෝම වැටෙනවා මේක විඳ දරා ගන්න බැරි වේදනාවක් භාවනාමය ප්‍රඥාවේ ඉස්සර වෙච්ච නිසා සතිය සමාධිය ඉස්සර වෙච්ච නිසා රූප ධර්ම පද්ධතිය පාගගෙන පෙලාගෙන යට කරගෙන අවබෝධ ඥානය සඳහා පුළුවන් තරම් ධම්මවත්තාන ඥානයට වඩා වූ ධර්මෝජාව උරමින් පවතිනවා හිත. මේකට කියනවා පච්චේවවත්තාන ඥානය කියලා. මෙන්න මේ විදිහේ Tamange මේ පංචස්කන්ධය ආශ්‍රය කරගෙන ප්‍රිය වේවා අප්‍රිය වේවා මතුවෙන අරමුණේදී මේ චින්තාමය ප්‍රඥා සුතමේ ප්‍රඥා ඉස්සර වෙන්න දෙන්නේ නැතුව භාවනාවේ ප්‍රඥාවම අවංකවම අහිංසකව වැඩ කරන්න පටන් අරගත්තොත් මතුවෙන දුක් පීඩා යෝගාවචරයට බොහෝ වෙලාවල් වල සතිමත් හිතෙන් යටපත් කරගන්න පුළුවන්. ඒ තුලින් ඉතාම ගැඹුරු ඥාන ගැඹුරු සම්බන්ධතා තමයි දැනගන්න පුළුවන්. යම් කිසි යෝගාවචරයේ ඒ විදිහට ක්‍රමානුකූල වඩන සතිය දිනු කරන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ ශරීරයට ආසාව ජීවිතයට ආසාව ඉතාමත්ම අධික නම් බොහෝම ඉක්මනට ලාමක නිදහසට කාරණාවක් ඉදිරිපත් කරගෙන භාවනා කර්මන්තේ දුර්වල කරනවා. එහෙම දුර්වල කරන වෙලාවට හිත නිකන් කියන්නේ නැහැ. හිතට සිද්ධ වෙන්නේ මොකද්ද? චින්තාමය පැත්ත වැඩෙන්න ගන්නවා. තමයි දන්නේ ලෝකීය දැනුම වැඩෙන්න ගන්නවා. එතකොට අර චින්තාමේ දැනුමේ අරකට පිළියම් හොයනවා. සුතමේ ඥානෙ පිළියම් හොයනවා. ඒ පිළියම් හොයන සෑම දෙයකින්ම දෙයකින්ම හොඳට කල්පනා කරලා බලන්න මේ කාරණාව හිතේ කුසල ඡන්දේ පිරිහෙනවා භාවනාවට ඇති කාලය අඩු වෙනවා බාධා කරනවා. ජීරණවයි කියලා මේක කියන්නේ. සත්පුරුෂ වැඩ පිළිවෙලේදී නම් අර විදිහේ හිතට ජීවිතයට කයට පීඩා කරන කයේ ශරීරයේ ජීවය පැහැර ගන්න සුළු වේදනාවක් මතුන යෝගාවචරයා කාය ජීවිත নিরপেক্ষව අවංකවම මෙනෙහි කරන හිතේම යොදාගෙන ඉන්නකොට ඒ මතුවෙන ජීවිත පැහැර ගන්නා වේදනාව පුදුමාකාර සන්තෝෂකින් විඳ ගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව මොකද? ඒ කායික වේදනාව, චෛසික වේදනාව බවට පත් වෙන්න දෙන්නේ නැතුව වේදනාව නම් වූ රූප පද්ධතිය මෙනෙහි කිරීමේ හිත නැමැති නාම ධර්මයේ යටපත් කරගෙන අධර්මය ධර්මයෙන් යටපත් කරගෙන පච්චේ සම්මෝහය පච්චේ වවත්තාණයෙන් යටපත් කරගෙන ආලෝකය අඳුර ගිලගෙන නැත්නම් අඳුර ආලෝකයෙන් යටපත් කරගෙන පවතින අවස්ථාව. මෙතෙන් දෙනකොට නම් ඒ විදිහට යෝගාචර කරුණු කාරණා තේරුම් අරගෙන කායික වේදනාව විතරක් නෙවෙයි වෙන ඕනෑම වේදනාවක් මතුවෙන අවස්ථාවලදී දුෂ්කරතාවයක් මතුවෙන අවස්ථාවලදී ක්‍රමානුකූලව දිනු කරපු ඉන්දිය ධර්මයේ හරියට මොහාත් කරගෙන තිබුණු ආයුධයකින් නියම වේලාවට දුකපත් එන කරදරය දුක සතුර නසන්නසේ ඉදිරිපත් කරනවානේ මේකට කියන්න පුළුවන් ධර්ම වාර්තාණිය කියලා. මේකට කියන්න පුළුවන් ධර්ම වාර්තාණිය ඉක්මවා ගියා වූ පච්චේ වාර්තාණිය. පච්චේ වාර්තාණිය කියලා කියන්නේ මේ විදිහට අධික වේදනාව හරියට එල්ලය සතිය සහිතව නැවත නැවතත් මෙනෙහි කරනකොට මේ වේදනාවට හේතු කරුණු මේ මේ ආකාරයි කියලා පැහැදිලිව වැටහෙන්න ගන්නවා මොකද වේදනාවේ මුලක් කොහොම සංසුන් හිතින් දක් ගන්න පුළුවන්. ඊටාම උග්‍ර වේදනාවේ මැදත් සංසුන් හිතින් දක් ගන්න පුළුවන්. ඊට පස්සේ වේදනාවේ බැස යාමත් සංසුන් හිතින් දක් ගන්න පුළුවන්. එහෙම කෙනාට මේ වේදනාවට හේතු දැක ගන්න පුළුවන්. යම් විදියකට ඒ විදිහේ අභිජීත හැඟීමක්, වීර හැඟීමකුත් නැතුව ඒ වීරයෙකුට අවශ්‍ය කරන උපකරණ ආයුධ ටිකක් නැතුවන ඒ පුද්ගලයා මේ පරියන්කේදී කරන්නේ කල්පනා කරන එකයි. පරියන්කේට පෙර ආතුවක් කල්පනා කරන හිත වැඩි. පරියන්කේට පස්සේ කල්පනා කරන හිත වැඩි. කමටහන් සුද්ධ කරන්න ගියාම ඒකෙන් තමයි පටන් ගන්නේ. එතකොට ඒ කාරණාව තේරුම් අරගන්න තියෙන්නේ කොයිම කෙනා වුණත් භාවනාවේ දියුණුවට යන්න ගිය කෙනා ওই අවස්ථාවේදී වැටෙනවා. ඒ අවස්ථාවේදී වැටිලා ඒකෙන් පහර කාලා බය වෙලා පැනලා නැත්තෝ ඉතින් নানা ආකාර කතා කරනවා. නමුත් යම් කිසි කෙනෙක් ඉදිරියට ගියා නම් ඒ වැටිලා ඒ පහර කාලා එයින් කැසකවාගෙන නැවතත් ඇවිල්ලා මේ සතුර මැල්ල කරගෙන හේතු කරුණු හේතු ප්‍රත්‍ය දැනගැනීමේ තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා මේ අවස්ථාව බොහොම සූක්ෂමයි. බොහොම සියු. ඒක අවශ්‍ය කරන්නේම පිටින් මොනක්වත් නෙමෙයි. තමයි ළඟ තියෙනා වූ ඉන්ද්‍රිය ධර්ම එකලස් කරගන්න. ගොනු කරගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ පුද්ගලයාගේ මේ නිසා භාවනාවේ ලොකු වෙනසක් සිදු වෙනවා විතරක් නෙවෙයි. කමඨාන් දෙනකොට ලොකු වෙනසක් සිදු වෙනා විතරක් නෙමෙයි ජීවිතයේදී දුෂ්කරතාවයක් ඉදිරියේදී කටයුතු කරන ආකාරය එදිනෙදා ජීවිතයේ Tamange ඉරියව් පැවැත්වීමේදී ඒ පුද්ගලයා සාන්ත භාවයට පත් වෙනවා. අහන දකින්න කෙනාටත් සාන්ත භාවයට පත් වෙනවා. ඒ පුද්ගලයාගේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් අසුරු කරන දෙවෙනි පාර්ශවයටත් සාන්ත භාවය ඇති වෙනවා. මේ විදිහට තමයි ඒ පච්චය සම්මෝහය කියන මූල කාරණා හේතු කාරණා නොදැනීම කියන නොදැනීම නිසා සිදුවෙන අවුල ක්‍රමක්‍රමයෙන් විසඳෙන්න පටන් ගන්නවා. ඒ විසඳීම යෝගාවචරයට පැහැදිලිවම තේරෙන්න පටන් ගන්නවා. මේ වැටෙන්නේ කොහොමද? වෙනදට වැඩිව උනත් රාජකාරී ප්‍රමාණයක් තමයි කරන්න පුළුවන්. ඒ කාරණාවල හොඳ ගුණයක් පවතිනවා, පිරිසිදුකමක් පවතිනවා. තමන්ට මේ වැඩ කිරීම නිසා සූර භාවයේ හොඳට තේරෙනවා. එහෙම නැතිනම් ධම්මවත්තාන මට්ටමට හිත දියුණු කරගත්තත් යෝගාවචරයේ ආයේ අනුග්‍රහය දැක්වීම දුර්වල නම් එහෙම නැත්නම් අනුග්‍රහය දැක්වීමේදී සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා පැත්තට නැත්නම් ප්‍රඥාප්තිය පැත්තට සහයෝගී දීගෙන කටයුතු කරනවනම් භාවනාමය ඥානය හෝ පරමාර්ථ ඥාන හෝ අසරණයි. ඊ අසරණ වීම කොහොමද පේන්නේ? වැඩි කල යන්නේ ඉස්සෙල්ලා භාවනාව දිගන තත්ත්වයටපත් වෙනවා. ඇය ගන්න අඩු වෙන්න පටන් අර ගන්නවා. අරමුණකට කෙලින් මූණ දෙන්න තියෙන ඍජු අභිහිත භාවය අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒම වෙලාවක මේ වගේ භාවනාවකදී මුතුම වැඩේ තමයි Taman තේරුම් ගන්න මේක තමයි සියුම් අවස්ථාවකට යන්න හදන්නේ. ඒ නිසා ඉන්දිය ධර්ම වශයෙන් හේතු කර්ම වශයෙන් අඩුපාඩු තියනවනම් හොඳ හිත යුද්ධකදී පසුබාහන ස්වරූපේ. වැරද්ද පසුබාහන නෙවෙයි. සූදානම් වෙලා මම නැවත පාර වෙනවයි කියලා කළ යුතු කාරණා තියෙනවනේ ඒ දෙක කරන්න උනත් පටිනවා. කරලා ඊට පස්සේ හොඳ ගැම්මක් සහිතව නැවතත් මේ යුද්ධ පිටියටපත් වෙලා මේ සතුට ජය ගන්නවා. එහෙම නැතුව මේ දෙකම සිද්ධ වෙන්නේ නැතුව ගත වුණොත් එපා වීම ඉතා ගැඹුරු මට්ටමේ සිදු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ මාර රාජධානියේ මේ කටයුතු සිද්ධ වෙන්නේ. මාරයා හාත්පසින්ම ඍජුව බාධා පමුණන අවස්ථාවක්. එහෙම නැත්නම් පුංචි බාධාවක් වුණත් ඊටානත්ම ඍජුව Tamanට පේන්න ගන්න අවස්ථාවක්. ඒ නිසා යෝගාවචරය මේ දේට ඊටානත්ම ඥානාන්විතව අනුග්‍රහය දක්වන්න ඕනේ. අනුග්‍රහය දක්වන්න දක්වන්න ඒ සෑම අනුග්‍රහ දක්වන වාරයකින්ම Tamanට හේතුඵල සම්බන්ධතාවයේ අනුව පැහැදිලි අවබෝධයක් සුඛීය වශයෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැතිනම් අපි අරගත්ත වේදනා අවස්ථාව වගේ වේදනාව මෙනෙහි කරගෙන යනවා. වරින් වර ඉවස ගන්න බැරි වෙනකොට එකපාරටම හිත වෙන තැනකට යනවා. මොකද කොහොමද යන්නේ? තරහා පාලනය. මේ වේදනාව නිසා ඇතිවෙච්ච අපේ යමනාපකම මත ද්වේෂය පහළ වෙලා ඒ ද්වේෂය අනුව දිගට කල්පනා කරන්න යනකොට Taman එකපාරටම දන්නේ ඉඳගෙන ඉන්න පත්කටේ ගසාදාගෙන නැගිටලා යන්න ඉඩ කියලා. මේ தත්ත්වයටපත් වෙනකොට අසෝ කල්පනා කරනට යෝගාවචරයට වැටෙන්න ඉඩ තියෙනවා. මේ ශරීරය ඇතුලේ ජීවාත්මයක් තියෙනවා. සත්වයෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙනවා. ඒ පුද්ගලයා සැප කැමති සැප හොයනවා. මම කොච්චර උත්සාහ කරත් මේ ඇතුලේ මේ සත්වයේ පුද්ගලයෙක් ඉන්න තාක්කල් මට ධර්මතා සියල්ලම දක් ගන්න හම් වෙන්නේ නැහැ. හේතුඵල සම්බන්ධතාව දක් ගන්න හම් වෙන්නේ නැහැ කියලා කුසල ඡන්දේ බාරයි. සමහර වෙලාවල් වල මේ ඇතුළත හොඳට බලා ඉන්නකොට සතියේ කැඩෙනවම නෙවෙයි දුර්වල වෙන්න පටන් දුර්වල වීම නිසා වරින් වර හිතවිලිත් රිංගන. වරින් වර වේදනාවේ ස්වરૂපයක් වැටේනවා. මෙහෙම ඉඳලා සමහර වෙලාවට තැන් තැන් වලදී තමන්ගේ සතිය කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි ගිහිල්ලා එක තැනකදී ක්ෂණිකම තීන්දුවට එළඹෙනවා. එළඹිලා නැගිටිනකොට පේන්නේ හරියට පිට ඉඳලා සර්ව බලධාරී කෙනෙක් ඇවිල්ලා නැත්තම් හුනියමකින් මන්ත්‍රයකින් මේ පුද්ගල නැගිටලා ගන්නවා. ඉතින් මේ දේ හොඳට පිළිසිදුව දැක්කේ නැත්නම් දෙතුන් සැරයක් වෙනකොට හිතනවා මේක ඒකාන්තයෙන්ම මේ සතර බලධාරී දෙවියෙකි නැවීමක් මෙතන තියෙන්නේ. ඒ දෙවියන් වහන්සේගේ අනසකටයි මගේ ශරීරේ වැඩ කරන්නේ. මේක මෙහෙම නේ කොච්චර විස්තර බැලුවත් මට හාත්පසින් දැක් ගන්න හම් වෙන්නේ නැහැ කියලා ඒත් වෙන්නේ කුසල ඡන්දේ දුර්වල වීම. හිත දුර්වල වීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් හිතනවා අපි කොච්චර හොයන්න හැදුවත් මේක ඔය කියන විදිහේ එක දෙයකට සම්බන්ධ එක හේතුවක් නෙවෙයි කියන්නේ. ඒ හේතුඵල සම්බන්ධතාවයක් තියෙන දෙයක් නෙවෙයි මේ ශරීරය. හේතුඵල සම්බන්ධතාවයක් තියෙන දෙයක් නෙවෙයි මේ ලෝකෙ. විවිධ දේවල් විවිධ වේලාවල වෙන්න පුළුවන් නිසා මේක අ හේතුකව සිදුවෙන දෙයක්. ඒ නිසා මහන්සියලා වැඩක් නැහැ. ඒ කෙලවරක් හොයන්න වැඩක් නැහැ කියලා ඒ අ හේතුක දික්කිය මාර්ගය. විච්ඡේද දික්කිය මාර්ගයෙන් ඒත් සිද්ධ වෙන්නේ ගමල ගහන්න හිතෙනවා. එහෙම නැතිනම් මේක පෙර කළ බර අකුසල කර්මයක්. මේ අකුසල කර්මයේ මේ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේ තරම්ම දැඩිව මට දුක් දෙන්නේ මේ අකුසල කර්මයක් මේ කවදාවත් ධර්මවත්ථානේ මාර්ගයේ පච්චේවත්ථාන මාර්ගයෙන් දිය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේකට මම විදිනවා. වෙච්චාව. ඒත් වෙන්නේ හිතවතුන. මේ විවිධාකාර කරුණු බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට ඉතාමත්ම විසදව ඉතාමත්ම පැහැදිලිව සිද්ධ වෙනවා. උන්වහන්සේ දේශනා කරන යම් අවස්ථාවක යම් කිසි කෙනෙක් අහේතුක දික්කයයි ලෝකේ පවතින අහේතුක වාදය කියලා කියනවනම් ඒ පුද්ගලයා නිකන් නෙවෙයි ඒක කියන්නේ. හේතු කර්ම සහිතවයි කියන්නේ. ඒක ස්පර්ශ කරලයි කියන්නේ. මොකද භාවනා කරනකොට තමයි තේරෙනවා ඒට සාපේක්ෂව තමන්ගේ හිතේ ස්පර්ශය අනුවම හිතවිලි පහළ වෙන හැටි. ඔච්චර උනන්දුවෙන් සතිය පවත්වන්න බැලුවා. ඔච්චර උනන්දුවෙන් කරන්නේ පාරතම සතිය කැඩිලා. ඒ නිසා හිතනවා මේ දිනු කරගෙන යන සත්‍යයෙන් කවදාකවත් දිනු කරන්න බෑ. අමුතුම හේතු જાතියක් මේක තියෙන්නේ. එක්ක අ හේතුකක්. ඒ නිසා මේ බුද්ධලයා ඒ ගත්ත අත්දැකීම සම්පූර්ණ අත්දැකීම. ඒ මත තීන්දුවට එළඹෙනවා හේතුකක්. කොච්චර මහන්සි වුණත් මේ කෙලවරක් කරන්න බෑ. ඒ නිසා නිවන් දකින්න වෙලාවේ දකි. සෝවාන් වෙන වෙලාවේ සෝවාන් වෙයි. ඥාන පහළ වෙනා ඥාන වෙයි. දැන් බෑ. අසන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිගන්න යම් කිසි කෙනෙක් ඒකාන්තව අහේතුකයි කියලා කියනවා නම් ලෝකේ බොරුවට නෙවෙයි කියන්නේ. අත්දකලා කියන්නේ. නමුත් අත්දැකීම අසම්පූර්ණයි. ඒ වගේම කෙනෙක් කියන්නේ ඉද කියනවා මම කොච්චර උනන්දු වෙයි. අවංකව මේ දේ කරන්න ගියා. බාහිර දෙවියෙක්. එහෙම නැත්නම් බාහිර කෙනෙක්ගේ බලපෑම නිසා මම එක පාට නැගිට්ටවනවා. මට එක පාටම නිකන් ක්ලාන්ත කරනවා. මයි ළඟව වැඩ කරනවා. ඒ නිසා මම කොච්චර උනන්දු කරා. ඒ සතර බලධාරී දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලැබෙනකම් උන්වහන්සේට යාඥා කරලා උන්වහන්සේගේ අනුකම්පාව ගන්නකම් මේ දේ කරලා බෑ. ඒ නිසා ඒ පුද්ගලයා දිව්‍ය යාඥා කරන්න දෙන්නේ ඉඳී. ඒ පුද්ගලයාත් මේ දේ කියන්නේ නොදක නොබලා නෙවෙයි. අසම්පූර්ණ අත්දැකීම සම්බන්ධව. බුදුරජාන් වහන්සේ ඒ පුද්ගලයා ගැන දන්නවා. ඒ පුද්ගලයා ඒ කියන්නේ මොන හේතුවෙන්ද කියලා දන්නවා. අනුකම්පාවක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කරන්නේ ඒ නිර්වාණවාදී ඊශ්වර නිර්මාණවාදී ඇති වෙන්නේ මෙන්න මේ පසුබිමෙන් ඒක වෙන්න පුළුවන් දෙයක් නමුත් හරියට බලන්න හිතපන් හිතියොත් ඔය දේ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කර්මය අනුව යම් කිසි අය විශ්වාස කරන මුළු දේම සිද්ධ වෙන්නේ කර්මය කියලා. ඒකත් බුදුරජාණන් වහන්සේ පිළිගන්න. නමුත් පිළිගන්නවා අසම්පූර්ණ දැනුම. ඒ වගේම තමයි ආත්ම දිට්ඨිය. මේ ආදී කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. මේකට හේතුව භාවනාවේදී ආපත්‍ය. දැකීමේ සයිකල් යම් කෙනෙක් ඒක තේරුම් අරගෙන මෙතෙක් කරපු ධර්මය දි รา වටපත් වෙන්න දෙන්නේ නැතුව අනුග්‍රහ දක්වමින් යනවන මේ සෑම මෙතෙක් ඇති කරගත්තු දෙයක්ම ඉදිරියේ දියුණු කරගන්නට මේ ගැඹුරු දේවල් විසද කරගන්නට ඥානය පාල වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවෙත් අපි උත්සාහ කරන්නේ ඒකට අවශ්‍ය කරන පසුබිම දීලා ධෛර්යමත් කරලා නැවතත් කුසල ඡන්දය පිහිටවන්න. එතකොට කල්පනා ශක්තිය වෙනසක් සිද්ධ වෙනවා. එතකොට භාවනාවට වාඩි වෙන්නම අභිෝගයට මුහුණ දෙන්න. එහෙම කෙනක් ධර්මයක් දකින්නවා හේතුවක් දකින්න. ඒ නිසා මේ ධර්ම දේශනාවට මෙතෙක් අහුන් ගන් දීමේ ලැබුණා වූ මේ මූල ධර්ම අධ්‍යක්ීම් දෙකම සම්බන්ධ කරගෙන තමන් අද ගත කරන මට්ටමින් ඉදිරියට යන්න ධර්මය හේතු කර්ම කියන මේ දේවල් දකිමින් භානා ඉදිරියට ගෙන යාමට ධෛර්ය ශක්තිය මේ තුලින් ඇති වේවා කියන මෛත්‍රී කල්පනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාර කරමු.